කාලෝ වැඩමා වදාළ අතිපූජනීය මා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොත අපි ලබාපු මිනිසත් භවයේ උත්තරීතර වාසනාවන්ත මොහොතක් කියලා සඳහන් කරන්නට සිද්ධ වෙනවා ඒ තමයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය සංඝයා අපේ ධම්මානේ වසාරාදාන කර වාසිතව අකෝපස්ථාන කර ඒ මහා කුසලාන් සංසදායක පුණ්‍ය කර්මයට හිමිකම් කියන දවස එනම් මේ වගේ මංගල කටයුත්තට යෙදී සිටින අවස්ථාවේදී මොකද මේ වස්සාණය තථාගතයන් වහන්සේ දේශනා කරන මේ වස් කියන ධර්මතාවය මොකද්ද කියන එක පිළිබඳව අපි දැනුවත් වීම අවශ්‍යයි. වස්සාන කාලයේ සම්ප්‍රදාය තමයි ස්වාමීන් වහන්සේලා සාමණේර උපසම්පදා කියන සියලුම ස්වාමීන් වහන්සේලා මේ අතර දෙපොල් දවසේදී වස් ධර්මතාවය තුළ සමාදන් වෙලා මේ සාර මත තුළ විවේකව භාවනා යෝගී වැඩ සිටිනවා. ඇයි මේ විනය පැනවේ කථාගතයන් වහන්සේ කියලා බලනකොට අපට පැහැදිලිව කරුණු කීපයක් පේනවා ඒකෙන් ගොඩාක් වැදගත් වෙන එක කාරණාවක් තමයි වර්තමානයේදී ගොඩාක් දායක පින්වතුන්ගේ වැඩ රාජකාරී නිසා පින්කම් කටයුතු ධර්ම දේශනා කටයුතු නිසා ස්වාමීන් වහන්සේලාට තමන් පැවිදි කමේ අරමුණු ඉෂ්ට කරගන්න ගොඩාක් දුරට පුළුවන් කමක් නැහැ. සාසනය වර්තමානයේ කරාම විසිලා ස්වාමීන් වහන්සේලා පැවිදි ජීවිතයේ වැඩ වාසය කරන බවට ලේඛනවල සඳහන් වෙනවා. ඒ ලේඛනවල අනුව බලනකොට රාතන් වහන්සේලා කීනම කඩින්නවාද කියන එක පිළිබඳව අපට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සෝවාන් සකෝදාගාමි අනාගාමි උත්තමයන් වහන්සේලාගේ සංගණනය පිළිබඳව අපට ලොකු කුතුහලයක් පවතිනවා. මොකද මේකට හේතුව සබලුක නිස්සරණේ බාහසති කරණතාය ඉමං ආසාවන් දෙත්වා කියන ගාථාවෙන් ස්වාමීනි මේ සංසාරයේ දුකයි මේ දුකෙන් ඈතර වීම පිණිස අනුකම්පා කරලා මට පැවිදි දෙන්න කියලා පැවිදි වෙච්ච හැමෝටම දුක නිවා ගන්න වැඩ පිළිවෙල පිළිබඳ අමතක වීමක් වෙලා කාර්ය බහුලතාවය තමයි මේකට තියෙන විශේෂම හේතුව. ගාමානේ වැඩවාසය කරනකොට ආරණ්‍ය සේනාසනය පන්සල විහාරය මොනවා වුණා? දායක පින්වතුන්ගේ තමයි සේනාසනය සම්පූර්ණයෙන්ම නඩතුන්නේ. ඇයි සතර විභාගයෙන් වඩින සංඝයාට ආදායමක් නැත. උන්වහන්සේලාට විභාග වඩා ගන්නට පුළුවන් කමක් නැත. එහෙනම් දායක පින්වතුන් මේ සියලුම දේවල් කරන නිසා දායක පින්වතුන්ගේ යාපත පිණිස විමුක්තිය පිණිස සසාර දුක නිවීම පිණිස ස්වාමීන් වහන්සේලාගේ කාය ශ්‍රමය ආයෝජනය කරන්නට සිද්ධ වෙලා තමන්ගේ ජීවිත කාලයෙන් හැම මොහොතක්ම පින්වතුන් වෙනුවෙන් ලෝක සත්‍යය වෙනුවෙන් ආයෝජනය කළාම තමන්ගේ පැවිදි ජීවිතේ කිසිවක් කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ಗುಣධර්ම වඩන්න භාවනා කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා තථාගතයන් වහන්සේ මේ වස්සාණය පිළිබඳව දේශනා කරනවා. මේකට ප්‍රධාන හේතුව තමයි මේ වස්සාණය දේශනා කරනකොට ජේතවනාරාමේදී විශාල රැසිකායක් මේක. දැන් කාට හරි බලවන ඉන්දියාවට කතා කරලා නවදිවියේ කවුරු හදවන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද දේශපුණේ සත්‍යය කියලා කිව්වනම් එළියට බයින්ට වැස්ස කියලා කියනවා. ලබන මාස වෙනකොට මේක ඉරෝරේ ඇලියලා පායනවා. නමුත් පාරවල් අනි දෙකක් තුනක් යට වෙනවා නවදිවියේ. එනම් මේ වස්ත්‍රාණය පෙරදරි කරගෙන මේ රැකිකාරී ස්වාමීන් වහන්සේලාට පින්න පාරේ යන්න බෑ. උන්වහන්සේලා ගිහි ගමන වඩා අපහසුයි. ඒ නිසා තමයි එක්තැන් වෙන්න කියන ශික්ෂාපදයේ දේශනා කළේ. එනම් මාස 9ක් සියලුම පින්වතුන්ගේ සුභ සිද්ධිය පිණිස ඒ අයගේ විමුක්තිය පිණිස වැඩ කරලා මේ මාස තුන තථාගතයන් වහන්සේ සංඝයා රැගෙන වෙන් කරනවා කිසිම වැඩක් කරන්න එපා වීඩ් වල ඇලින්න යන්න එපා පින්කම් ගන්න යන්න එපා එක්තරම් වෙලා සිව්පතින් අපෝපත් කරන අඹරනවා නම් ඒ ස්ථානයේ රැඳිලා මාස තුනම පැවිද්දට අදාළ කටයුතු ඉටු කරගන්න කියනවා එහෙනම් වස්සානයේ ප්‍රධාන අරමුණ තමයි අරියත් බෝධියට පත් වෙලා මේ ලබාවු මිනිසා භවයේ උත්පත්තිය නවත්තන එක. මේ දුක නිවා ගන්න එක තමයි වසානේ ප්‍රධාන අරමුණ. අපේ දේශනාවේ සඳහන් වෙන පරිදි විවිධ ස්ථානවල සිදුවීම් ආරම්භ කරනකොට අපට පැහැදිලිව පේන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වාසාන කාලය තුළ අනන්ත අප්‍රමාණ සෝවාන් සකෝදාගාමී අනාගාමී අරියක් කියන පාරවලටපත් වුණා. ගොඩාක් ස්වාමීන් වහන්සේලා අරියත් ගෝණියෙන් සතර දුක කෙලවර කරගත්තා. චාපකපාලනාරාතන් වහන්සේ හොඳම උදාහරණය. එනම් ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ වස්සාන හායෙන් පසුව නැවත ඉපදීමේ අයිතිය අයින් කරගත්තා. එහෙනම් අද ඒ ශාසනික සම්ප්‍රදායට අනුව අපට සිද්ධ වෙලා තියෙනවා මේ වසරාන කාලය තුලදී මේ ගම්මානේ වාසී කරලා ඒ වසරානේ තුළ අපේ අනුපාරු හදාගෙන ගුණධර්ම වඩාගෙන මේ මිනිසත් භවය අවසාන භවයේ බවට පත් කරගෙන මේ සියලුම පින්වතුන්ගෙන් මේ සතර දුකෙන් මේ ගන්න දෙනෙන් නිදාසලා යන්ට එහෙනම් මේ සම්ප්‍රදායක වර්තාණය දැන් අපට පැහැදිලි මේ සම්ප්‍රදායක වර්තාණය තුළ මේ පවතින ක්‍රමවේදය අපි ගොඩාක් හොඳට මනාව තේරුම් ගත්තා. හැබැයි ඉතින්මතුනි මේ වර්තාණය කියන ධර්මතාවය කාරණා කීපයකින් යුක්තයි. එකක් තමයි භෞතික වර්තාණය අනිත් එක තමයි මානසික වර්තාණය. තවත් අවසානයක් තියෙනවා ඒක ලෞකික අවසානය තවත් අවසානයක් තියෙනවා ලෝකෝත්තර අවසානය තවත් අවසානයක් තියෙනවා ධර්ම අවසානය තවත් එකක් තියෙනවා අධර්ම අවසානය මනතරන් කෙලෙස් අවසානය මේ විදිහට මේ අවසානයේ ලෝකෝත්තර ස්වභාවයන් මටම් කිස්සෙට අපට විග්‍රහ කරලා සාකච්ඡා කරලා අවබෝධ කරගන්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් මේ තරම් ගැඹුරට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේක තුළ පවතින ලෝකෝත්තර වස්තාණය කියන ඒ මාතෘකාව පමණක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අපි මතුනි අපි ජීවත් වෙන මේ පෘථිවි තරලේ ගොඩාක් රටවල් තියෙනවා. ඒ රටවල් දීීමට අනුව භූගෝල ඒ විෂමතාවයට අනුව දේශපුනික කාලමුනික විශාල වෙනස්කම් පවතිනවා. සමහර රටවල් කියනවා අවුරුද්ද පුරාම වැස්ස. සමහර රටවල් කියනවා අවුරුදු පුරාම පින්න. සමහර රටවල් කියනවා අවුරුද්ද පුරාම අවුව. එහෙනම් මේ විදිහට මේ රටවල් වල තියෙන කාලමුනික දේශමුනික වෙනස්කම් එක බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ වාසාණය පිළිබඳව දැන් අපට ගැටලුවක් ඇති වෙනවා. ඇයි අපි මේ වාසාන කාලය තුළදී අයනම් වාසාන කාලෝ කියලා බෝඩ් එකක් දානවා. ඒ බෝඩ් එක දැම්මට පස්සේ සියලුම පින්වතුන් දැනගන්නවා මේ පූජා භූමියේ සියලුම ස්වාමීන් වහන්සේලා වාසමාලම් වෙලා. එහෙනම් වැස්සට තමයි වැසි කාලය කියන මේ වස්සාන කාලෝ කියලා කියන කාලෝ කියන්නේ කාලය. අයම් වස්සානය කියලා කියන්නේ වැසි කාලය කියන අර්ථය. එනම් පායන ඉලෝරයක් වාගේ තියෙද්දී සුණාපරන්තයට ගිහිල්ලා අරාබි කාණ්ඩාර අපි බෝඩ් එක පෙරලනවා අයම් වස්සාන කාලෝ කියලා. එනම් ඉන්න පින්වතුන්ට ලොකු ප්‍රශ්නයක් මේක. ඇයි මේ වස්සාන කාලය කියලා බෝඩ් එකක් දෙලලා හැමෝම වස්සමාරම් වෙලා මොකද මේ වස්සාන කාලය තුල තියෙන ධර්මතාවය කිසිම තැනක බැරි පොඩක්වත් නැහැ හැබැයි මේ වස්සානයේ කියලා කියනවා අපට පේන දෙයක් මානෙ වැඩි නිමාවවත් නැහැ මොකද මේ වස්සානයේ කියලා බැලුවාම අපට තේමා පින්වතුනි මේකට ලෝකෝත්තර වස්සානයක් මොකද මේ ලෝකෝත්තර අවස්ථානය කියලා කිව්වේ අසකන දිවන ආශය සමසිත කියන ආයතන කය තුලින් දතරමාර සේනාවගේ ආක්‍රමණය නිසා අටගන්න ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය, රාගය කියන මේ කෙලෙස් වර්ෂාවෙන් ගැලවීම, බේරීම, විමුක්තියටපත් වීම එහෙනම් මේ කෙලෙස් වර්ෂාව කියන එක ලෝකේ රටකට දේශයට සීමාවට ගිය එකක් නෙමෙයි මේක මුළු මහා දෙතිස් මහා සැලේම තියෙන ප්‍රශ්නයක්. දිව්‍ය ලෝකෙදී තථාගතයන් වහන්සේ මම වසරමාදා වෙන්න වැඩියයි කියලා ඉන්නකොට තථාගතයන් වහන්සේ පවමනක් නෙමෙයි සියලෝම දිව්‍ය ලෝකවල මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවිවරු සිල් සමාදන් වුණා. ඒකට හොඳම සාක්ෂිය තමයි අභිධර්මය තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකයේ වස්සාන මාස තුනේදී දේශනා කළ බවට එනම් මේ අභිධර්මයේ දේශනා කරනකොට තථාගතයන් වහන්සේ චෛතසික 52ක් පිළිබඳව චෛතසික 121ක් පිළිබඳව දේශනා කරනවා චෛතසිකය කියන්නේ සිතිවිල්ලක් දැන් කෙනෙකුට හිතනවා අනේ මේ ධර්ම දේශනාව කීය වෙනකම් කරලා දාන්නේ නැහැ. ගෙදර ගියා නාටි බලන්න පුළුවන්. අන්න එයාට ලෝභ සාගත සසරම් කාර්යක සිතක් ඇති වුණා. මේවා ඇහිලා ඇහිලා එපා වෙලා කියන්නේ මේවා තවත් කාලා වැඩක් නැහැ කියලා තරහ යනවා. අන්න එයාට දෝමනස සාගත සසරම් කාර්යක ද්වේෂ සාගත සිතක් පටන් ගන්නවා. එහෙනම් අපි වාඩි වෙලා ඉන්න මොහොතක සැපපෙලා ඉන්න මොහොතක වැඩ කරන මොහොතක වීර්යය දාන කරන මොහොතක සෑම ඉරියව්වකටම පින්නතේ සිතිවිල්ල පාල වෙනවා ගන්න ඉතනකොට ලෝභ සිතිවිල්ල දෙන්න ඉතනකොට අලෝභ සිතිවිල්ල බනින්න ඉතනකොට ද්වේෂ සිතිවිල්ල අනුකම්පා කරන ඉතනකොට මෛත්‍රී සිතිවිල්ල එනම් මේ සෑම ඉරියව්වක් තුළම සිතිවිල්ල හට ගන්නවා එනම් මේ සිටිවිලි වල පවතිනා වූ ක්ලේශ තමයි තථාගතයන් වහන්සේ මේ වර්ෂාව වශයෙන් දේශනා කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල හතුරා දකින්නකොට මිතුරා දකින්නකොට ලස්සන දේවල් දකින්නකොට ආවලසන දේවල් දකින්නකොට මිනී දේවල් හැයෙනකොට අමී දේවල් හැයෙනකොට රසවත් දේවල් කනකොට රස නැති දේවල් දිවට හම්බෙනකොට ඉතුවාකාරකමින් වැඩ කරනකොට තව කෙනෙකුගේ භයයට යටත් වෙලා වැඩ කරනකොට අපිට කැමති විදියට සිතනකොට තව කෙනෙකුගේ වැඩට උදව් කරන්න සිතනකොට බලන්න පින්වත්නි මේ චෛතසික වලින් නිර්මාණය වෙන කර්මයට තමයි මේ වස්සානේ කියලා කිව්වේ මහා විශාල වැස්සක් වයින්නවා කිතුරු සහිත අපි ඉතාලේ ඉන්නවා මේ වැස්සට දෙමුණාම උඩයක් අල්ලන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ වස්සාන කාලයේ උඩයක් තියෙනවා. ඒ උඩේ සීමාව තමයි මේ සම්මානයේ කොම් අතර අපි වසීමා කරනකොට මේ මේ සීමාව වලින් එළියට යන්නේ නැහැ. මේ ගලේ මේ මුල් ග්‍රාන්දාන කෙරවල එක සීමාව මේ පැත්තෙන් කොමුණට එහා පැත්තේ අනිත් සීමාව මෙයා පැත්තෙන් ගල්තලාවේ ප්‍රෝලයේ අනිත් සීමාව මේ පැත්තේ රසිත සීමාව කියලා සතර කොන අපි ලකුණු කරගෙන මනාකරකට මේක තමයි මගේ වස්සාන සීමාව කියලා එතන ගහකට ඕ කුටියකට ඕ වැඩ ගියාම අන්න එයා කුඩේ රැකිනවා එයා නිතරම සිහිය පවත්නවා මම ආරක්ෂිත රැකතුලේ ඉන්නේ තථාගතයන් වහන්සේගේ සේනාසනය වෙන්නේ දැමකට තෙමෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කුමක්ද මට ඇතිවෙන ප්‍රශ්න කියලා තමන්ව ගවේෂණය කරනවා. එහෙනම් මේ කාලය තුළ දින 6ක් එළියේ ඉන්න පුළුවන් එක දිනක් පමණක් සේනාධනේ කියලාම ඇති කියලා සම්ප්‍රදායක් තියෙනවා. හැබැයි පින්වතුනි, වෙනස්වර වයින්නවා නම් ගෙදරින් එළියට යන්නේ අමෝනේ නේද? මේ තරම් කෙලෙස් වර්ෂාව වරිණවනා බේරෙන්න පුළුවන් කමක් නැත්නම් සාරාව අරණ්ඩය කෝටි කල්පයක් මේ වැස්සට දෙමිටමේ ආවනම් මේ බේරෙන්න තියෙන අවස්ථාවේ තවත් වෙනවා කියලා කියන්නේ එයාට බේරෙන්න අවශ්‍ය නැහැ කියන එක. එනස් මරවස්සන කාලය කියලා කියන්නේ එයාගේ මේ කෙලෙස් වර්ෂාවෙන් බේරෙන්න එයා අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ රස වයින් ක්‍රම හයක් තියෙනවා පිළිපදෙන්නේ. අතරකන්න දිව නාමයේ සමසිත කියලා සලායතන වලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි යම් කෙනෙක් කියලා බලනකොට අපේ රාගය ඇති වෙනවා නම් ද්වේෂය කියනවා නම් යමක් දැකලා මහේ මේක ලස්සනයි මට අම්බුණා හොඳයි කියලා ඒ බඩපාඩකාරයේ පිළිබඳ ලෝභය ඇති කරනවා නම් කිසිම සැකයක් නැහැ. දැන් වයින්න පටන් අරගෙන දිගොරෝස් හැවිලා වයින්නවා, කෙලෙස් වලින් තෙරෙනවා. එහෙනම් මේ වර්ෂාවේ වේලණය මොනවද කරන්න ඕනේ? අලෝභය, අද්වේෂය, රාගය කියන මේ ಗುಣධර්ම වඩන්න ඕනේ. එහෙනම් මේ ಗುಣධර්ම වඩන්න වඩන්න තමයි එයා කෙලෙස් වර්ෂාවෙන් තෙමෙන්නේ නැතුව එයා බේරිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ වගේ තමයි පින්වතුනි අපේ කන් වලට ද්වේෂයෙන් යම් කිසි කෙනෙක් යනවා කියනකොට නින්දා අපාස කරනකොට අගෞරවනීය දේවල් ප්‍රකාශ කරනකොට අපි කම්පා වෙලා තරහා ගන්නවා නම් වහාම හැදෙනවා නම් ඒ කියන්නේ එයා වැස්සට තෙමෙනවා කියන එක කෙලෙස් වලට එයා තෙමෙනවා පින්වතුනි මොනම දේ කිව්වත් අනේ මං කියපු දේවල්මයි මට ඇහෙන්නේ මේ ලෝකයේ හැම තැනම පවතින්නේ හේතුඵල ධර්ම එහෙනම් මම මේ ලෝකයේ පවතින සෑම මොහොතක් ගානේ මම මොනවද මේ ලෝක සත්‍යයට කළේ ඒ දේ මට සිදු වෙනවා එහෙනම් මම දැනනා මට දැන් දැනු ඇහෙනවා. එහෙනම් මම නිර්මාණය කරගත්ත කර්මය තමයි මට පරිසම් දෙන්නේ. වෙන කිසිම කෙනෙකුගේ කර්මයක් මට කවදාවත් පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ කර්මයේ සන්තෝෂයෙන් තමට විඳින්න පුළුවන් නම් අන්න එයා ධර්මානුකූල මුතුකුඩේ ඉඳගෙන පරිසම් වෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දුබල දේවල් දැනෙනකොට ඒ ගන්ධය අපට අරාගෙන ඉන්න බැරි වෙනකොට අපි කොච්චර නිඳා පාත කරනවද අනේ බලන්න අර උපාසකනේ ළඟ යන්නද හරි හොඳයි අර උපාසක මෑණියෝ ළඟට යන්නද හරි කටගඩයි කඩන්න හදලා ඇත්තටම පින්වතුනි මේ ගාධේ නිසා අපට තරහා ගියලා නැද්ද? ගඳ දැනිච්ච අපට තරහා ගිය බව දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ නේද පින්වතුනි? සුවඳ දැනෙන අපට අපි ලෝභ වෙන බව දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ පින්වතුනි. එහෙනම් සුවඳට අපි කැමති වෙනවා, ගඳට අපි අකමැති වෙනවා, ලෝභයයි ද්වේෂයයි අපිව රජ කරනවා. මේ ක්ලේශ ධර්මයන් අපි තුළ නිර්මාණය වෙලා අපිව ප්‍රමාණ කුල පුරලා ආශ්‍රමණය කරනවා. මේ ධර්මතාවය අපි දැකගත්තේ නැහැ පින්වතුනි. එහෙනම් නාසය තුලින් මේ ගන්ධය තුලින් අප තුළ හටගන්න ආ වූ සියලෝම ධර්මතාවයන් අවබෝධ කරගෙන අපි ඒක තුලින් නිදහස් වෙනවා නම් ලෝභ දේශ මොහ රාග වෛර වලින් අපි ගැලවෙනවා නම් එයා තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන මුතු කුඩේට සීමා වෙලා බෙහෙවිච්ච කෙනා පින්වතුනි එයා දෙතිස් වාක්‍ය කියලා තථාගතයන් වහන්සේ දෙතිස් කතා කියලා දේශනා කරනවා. රජය ගැන කරන කතා, මිනිස්සු ගැන කරන කතා, ඇමතිවරු ගැන කරන කතා, ඥාතිවරු ගැන කරන කතා, අනවශ්‍ය කතා මේ විදිහට එක එක ජාති කතා කතා කරලා අපි මොනතරම් කර්ම හදනවද වැවක්ලාව නාන තොරකොළලා ඇඟිලා එයනා ඒ මනුස්සයාගේ හදවත පැලෙනවා මෙච්චර ප්‍රශ්න තියනවාද ගමේ කියලා සියලුම ප්‍රශ්න ටික ගැටලාගෙන එතන තමයි දිගහරින්නේ මාළු මැරෙන්නේ නැතුව ඉන්න එක ලෝක පුණ්‍යයක් ඉන්නවද මේ ලෙන් බලාගෙන ඉඳී ඉඳන්නේ ඉඩෝර කාලේ නෑ නිසා නෑ සියලුම ඕපදෝපටි කාගෙන ගියලා පෞරසාවාද පිසුනාවාද සාම්පාපලා භුසාවාද ටික දිගෑරියාම උල්පත්තික වැයෙන්නේ නැතුව ගියේද එනා මේ අනුපාඩු ටික තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සුභාසිතාචය ආවාචා අපි මේ වසාන කාලය තුල ප්‍රියමනාප දේවල් කතා කරන්න ඕනේ යහපත් දේවල් කතා කරන්න ඕනේ. නිවීමට අදාළ දේවල් කතා කරන්න ඕනේ. දස පුණ්‍ය කතා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ අපගේ විමුක්තිය පිණිස දේවල් කතා කරන්න ඕනේ ප්‍රඥාව අදාළ දේවල් කතා කරන්න ඕනේ සීලේ අදාළ දේවල් කතා කරන්න ඕනේ භාවනාවේ කමඨාන් පිළිබඳව කතා කරන්න ඕනේ කෙනෙකුට යහපත් දෙයක් කරන්න කෙනෙකුට පීඩ වෙන්න දෙයක් කතා කරන්න ඕනේ එයා මේ වගේ දේවල් කතා කරනවා නම් බලන්න අපේ මොකේ වචන වලින් භාෂාවෙන් අපි ධර්මානුකූල පරිස්සම් වෙලා එහෙම නැතුව දෙතිස් කතා කතා කරගෙන මිනිසුන්ගේ අරුණ ගියේ කිය බැනගෙන නිന്ദා අපවාද කරගෙන අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් මේ වචනය තුළින් භාෂාව තුළින් අපි විශාල වශයෙන් ඉගුරුන් සහිත වැසි වලට අහු වෙලා තෙමිලා ලෙඩ වෙලා පින්වතුනි ඇයි අපි මේ වස්ත්‍රාණය කියලා කුටියකට සීමා වෙන්නේ මේ කුටියට සීමා කරන්නේ වෙන මොකවත් නෙමෙයි පින්වතනි අපේ කයට ගමන සීමාව එක තැනක ඉන්න බැරිලා මෙයාට භාවනා කරන්නේ කොහොමද? එයා වස්සාණ්‍ය සමාදවලා එයා මාස 3ක් විතර එක තැන හිටියාම භාවනා නොකෙරුව ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න එක තැන ඉන්න එයා සමතන පුරුදු වෙලා ඒ කියන්නේ එක පියවරක් එයා උඩට ඇවිල්ලා එහෙනම් අපි අපගේ ජීවිතවල අර බලනකොට මේ කෙලෙස් වර්ෂාව පැය 24ම එනවා පිටුනේ. නිදාගත්තට පස්සේ ගොඩාක්කට අපි කියනවා කෙලෙස් වලසෙන් දැනනා බේරුණා කියලා මොනතරම් නිහිනවලින් අපි කෙලෙස් හදා ගන්නවද? ඊනේ දකින්නකොට අතුර දැක්කාම පස්සෙන් එළෝගෙන යනවා. අතුර ගැටුම් ඉරනවා කියලා ඇදෙදින මෙට්ට පොට්ට ඔක්කොම ඉරලා එහෙනම් අපි මේ තරම් වෛරයෙන් යුක්තව ඊනයක් දැක්කාම ඒකෙත් අපි කෙලෙස් වඩනවා පින්වතුනි. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම ඇයි අපි නිවන් දැකේ නැත්තේ? ඒ ප්‍රශ්නේ දැන් අපි අපෙන් අහන්නට අවශ්‍යයි. අයං වස්සාන කාලෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ මිනිස්සක් බව ලබපු සියලෝම දෙනා අසකන දිව නාසය සමසිත කියන ආයතන ආයතුලින් නිර්මාණය වෙන කෙලෙස් වැස්සෙන් බේරෙන්නට ඕනේ ඒ වස්සානයයි සමාදම් වෙන්නේ එනා මේක තථාගතයන් වහන්සේගේ සම්මෙලාට දේශනා කරපු වස්සානයන්නේ සංඝ කියන්නේ කවුද? බික්කු බික්කුණී උපාසකෝ උපාසිකා එනම් සිවණ පිරිසම වස්සමාලා වෙන්නට ඕනේ. එනම් මේ පින්වත්තුන් කොහොමද වස්සමාලා වෙන්නේ? එනම් වස්සාන කාලේ ස්වාමීන් වහන්සේලා ධම්මයන් ගේනකොට රාගික දේවල් ගේන්නේ නැහැ උෂ්ණාරික දේවල් ගේන්නේ නැහැ කොච්චිමේ සම්බරලා දෙන්නේ නැහැ දානේ දුන්නා මොනාටේලා තරහා යනවා අපි තාම අනේ මොකද්ද මෙච්චර තරහා යන්නේ නිවිස්ද දානෙට ගත්තේ කියලා ආඳුරෝ ඇයි එච්චර තරහා යන්නේ සරලදී වුණාම එහෙනම් තපස් ආහාර දීලා සරහළු ආහාර දීලා බොහොම සීලවන්ත ගුණ විවන්ද විදියට ධර්මානුකූල විදියට හඳුන්වන්නේ සරසිලා ප්‍රියමනාප කස්ස වචන කතා කරලා සංවරව ඇසිරෙනවා නම් බලන්න පින්වත්නි මේ පින්වත්තුන වස්සමාදම් වෙලා එහෙනම් මේ කෙලෙස් ඇති වෙන්නේ පින්වත්නි සිත කය වචනය කියන තුන්දරෙන්. එහෙනම් සිත කය වචනය කියන මේ තුන්දර අපි සංවර කර ගන්නට ඕනේ. සීලාම රූපී කර ගන්නට ඕනේ. ධර්මානුකූලව අපි මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරවන්නට ඕනේ. මේ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් නම් මේ විදිහට මේ සීලානුකූලව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ධර්මානේ සියලෝම දෙනා මේ මොහොතේ ඉඳලා වස්සමාදම් වෙලා එහෙනම් අර අනවශ්‍ය විදියට නැට්ට ගීත කියන මේ ගීත වාදනය කරන්නේ නැහැ කෑ ගන්නෑ අද ඉඳලා මේ වස්සාන මාසය තුළ කිසිම කෙනෙකුගේ අවුණයක් කියන්නේ වෛරය බඳින්නේ නැහැ. කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. මේ විදිහට අද ඉඳලා සියලුම දෙනා වුණ වඩන්න අතුරන්ට සමාව දෙන්න අපට පුළුවන් විදියට හැමෝටම යාපත කරන්න පිහිට වෙන්න හැම මොහොතෙම යාපත් දේවල් හොඳ දේවල් කතා කරන්න බලන්න ගම්මාන ඉන්න සියලුම දෙනාට වස්සමාදම් වෙන්න පුළුවන්කම ලැබිලා එනම් අයං වස්සාන කාලෝ කියන තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවේ අභිලන්දරය අපි අරන් බලනකොට අපට පැහැදිලිව වෙනවා මේක වැස්සල තිබුණත් එකයි නැතත් එකයි මේ අසල පොයේ කියන දෙපොයේ දවසේදී මේ කෙලෙස් වර්ෂාවේ බේරෙන්න අපගේ ආයතන ආයත පංචකාමයන් වලින් අපි නිදහස් කරගන්න සංසාර විමුක්තියට අවශ්‍ය කටයුතු කරගන්න මේ ಗುಣධර්ම වඩන කාලය තමයි වස්සාන කාලය. වස කියලා කියන්නේ මොකද්ද? වයස පින්වතනි. එහෙනම් අපි ආනවා ස්වාමීන් වහන්සේගේ වස කීයද කියලා. එහෙනම් උන්වහන්සේ කියනවා මගේ වස 8යි 10යි 12යි 20යි කියලා. එහෙනම් මේ වසානයේදී අපේ වයස එහෙම නැත්නම් අපේ කාලය දීර්ඝ කරනවා මොනවා සම්බන්ධද ලෝකෝත්තර ජීවිතය පිළිබඳව ලෞකික ජීවිතයේ කාලය කෙටි කරනවා එහෙනම් අපගේ පැවැත්ම නැති කරලා නොපැවැත්ම දිනු කරනවා කියන මේ කාලයේ සමාදමනයක තමයි අයං වසාන කාලෝ එහෙනම් තථාගතයන් වහන්සේගේ ශාසනයේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ අවසාන කාලයේ වස්සමාදම් වුණේ තමන්ගේ පැවැත්මේ කාලය නැති කරලා නොපැවැත්මේ කාලය දිනු කරලා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න එහෙනම් අපි දැනගත්තා මේ වස්සාන කාලයේ කොච්චර වැදගත් කාලයක්ද කියලා එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ වැරදි මා කරගන්න පංච කාමයන් පිනවන ආයතන හයේ කර්ම ටික ඉවර කරලා දාන්න කර්ම නිර්මාණය නොවන විදියට මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන්න මේ කයේ තියෙන ධර්මතාවය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරන්න තමයි මේ වස්සමාදම් වෙන්නේ මේ පින්වතුන්ගේ ප්‍රඥා කරවුවොත් රජකම් කරන්න කවුද අකමැති කියලා කිව්වොත් හැමෝම අත උස්සනවා පිළිමතනි. ඒකව රජකමට හැමෝම කැමති සපවිදින්න තියෙන එක. මේ පිළිමතුන්ගෙන් අහුවොත් සියලෝම සපසම්පාද අත්හැරලා වැඩ නවත්තන්න මානකමට කවුද කැමති කියලා කිව්වොත් සියලෝම දෙනා බිම්බලා දිනනවා. මානකමට අකමැති ඒකව නිකන් ඉන්න කෙච්චර අමාරුයි පිළිමතනි. ඇයි හිතන්න නැතුව ඉන්න ඕනේ, බලන්න නැතුව ඉන්න ඕනේ, හැලෙන්න නැතුව ඉන්න ඕනේ, කතා කරන්න නැතුව ඉන්න ඕනේ, ක්‍රියා කරලා කර්ම ගොඩ නගන්න නැතුව ඉන්න ඕනේ. මේක රජකමට වඩා අමාරු එකක්. එහෙනම් පැවිදි ජීවිතය කියලා කියන්නේ සක්විතේ රජකම කරනවට වඩා අමාරු එකක් කියලා දේශනාවේ කථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ අමාරුම කොටසේ අමාරුම කොටස තමයි මේ වස්සාන කාලය කියන කොටස. එහෙනම් මේ කාල සීමාව තුළ සියලෝම ස්වාමීන් වහන්සේලා තමගේ බඹයකට උස තියෙන මේ කය අරුපාඩු අදාගෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරගෙන හරියට කෝඩියෙන් පිරිනිවන් පාන මේ ලබාපු විනිසක් භවය අවසාන භවයේ බවට පත් කරගන්න රැඳවල් දෙකේ මරාගෙන ධර්ම වීර්යයට උපකාරය තමයි මේ පින්වතුන් කරන සිව්පතේ උපස්ථානය ඒ ධාතාව තුළින් වාක්‍ය තුළින් අපි සඳහන් කරන්නේ අනේ ස්වාමීනි ඕනතරම් මේ ලෝකේ පස්පව් කරන්න පුළුවන් පංචකාමයන් පිනවන්න පුළුවන් මේ පිනවන එක නවත්තන එක රජකමකට වඩා අමාරු එකක් එහෙනම් මේ ලෝකේ රජකමකට වඩා අමාරු කරන ඔබ වහන්සේට උපයන්න කාලයක් නැහැ. පින්ඩපාත යන කාලයක් නැහැ. කාලේ නෑ වාසිත තම්පාද වෙනවා. ඒ තරම් අමාරුකට රටගාලා තියෙන්නේ. ඒ නිසා සිව්පතෙන් අපි අපොප්පත් කරන්න කරනවා. එහෙනම් පින්ඩපාත යන කාලය, සේනාසන හොයන්න යන කාලය, ගිලම්පත ගන්න යන කාලය, බෙහෙත් ගන්න යන කාලය හැම දෙයක්ම ඉතුරු කරගෙන ඒ සෑම තපරයක්ම විනාඩියක්ම පැයක්ම දවසක්ම ලෝකෝත්තර ජීවිතයට ආයෝජනය කරලා රැඳවල් දෙකේ අපට බැරි වෙච්ච අරියත් බෝධියට වාසයපත් වෙලා මේ ගමන් මේ ප්‍රදේශයට වාසනාවන්ත ප්‍රදේශයක් බවට පත් කරන්න මේ සම්බුද්ධ ශාසනය රාතන් වහන්සේලා වැඩි කරන්න මේ තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රී සත්‍යධර්මයේ අමතනම ඇයෙන ප්‍රත්‍යක්ෂ ඥානයේ සමවදින්න කියන ඉල්ලීම තමයි මේ ආරාධනාව තුළින් අපි කියන්නේ එහෙම නැතුව හොඳට සිව්පත් වෙන අපෝපත්තාන අරගෙන කාලවිල විවේක ගන්න කුටියේ ඉඳාගෙන ඉන්න නෙමෙයි මේ වස්රාමේ තියෙන්නේ ඡය 24 ඡය 20 හැරිලා ඉන්නයි මේ සිව්පතේ උපත්තානය සෑම මොහොතක් ගානේ ධර්මයේ ශ්‍රවණය කරගෙන සාකච්ඡා කරගෙන විශේෂ භාවනා වඩාගෙන කමඨාන් වඩාගෙන ඒ අනුපාඩු වැඩි ස්වාමීන් වහන්සේලාට ඒක සාකච්ඡා කරගෙන නිවැරදි කරගෙන ක්‍රමානුකූලව ගුණධර්ම වැඩි කරගෙන මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්න බැරි එක තමයි ඉපදීම නවතන එක ඒක කරන්නයි අද ඉඳලා මේ සියලුම ස්වාමීන් වහන්සේලා සූදානම් වෙන්නේ එහෙනම් අපි අපගේ ශක්තියෙන් ධෛර්යයෙන් අපගේ පුද්ගලික ධනයෙන් ආයෝජනය කරලා ඒ පුද්ගලික ධනය සියෝපදේ වශයෙන් පත් කරලා සේනාසනයේ වශයෙන් පින්නපාතේ වශයෙන් ගිලන්පත වශයෙන් බේසජ වශයෙන් පත් කරලා මේ මවසාන මාස තුනම අපි සියෝපදෙන් අපෝපතරණ කරනවා ඔබ වහන්සේලා පුළුවන් තරම් අනුපාඩු හදාගෙන මේ භවය අවසාන භවය කරගෙන සංසාරයෙන් එතර වෙන්න කියලා. එනම් මේ අවස්ථාන කාර්යය පිළිබඳව සියලෝම පින්වතුන් අවබෝධය ලැබුවා දැනුවත් වුණා. එහෙනම් අද ඉඳලා මේ අරමුණ ඉෂ්ට වේවා කියලා තමයි අපි දම් බෙදන්න ඕනේ. අරියත් බෝධියේ අරමුණ මේ ලබාපු මිනිසා භවයේම සම්පූර්ණ වේවා කියලා තමයි හිරම්පස පූජා කරන්න ඕනේ. එහෙනම් බඩගින්න නිවන නෙමෙයි දෙන්නේ. මේ තුළින් බ්‍රහ්මචර්යවා සීලය රැකේවා. මේ දාණය වේතජන බවටපත් වේවා. මාර්ගඵල නිවන් අවබෝධයේ හේතු වේවා. මේ සතරමා භූතවල තියෙන කෙලෙස් ධර්මයන් අවබෝධ කරගන්න ප්‍රඥාව බවටපත් වේවා. ආර්ය වණේ සතේ බලයේ ප්‍රඥාව බවටපත් වෙලා ආර්ය බෝධිය මේ තුලින් නිර්මාණය වේවා ඇති වේවා කියන අදිස්ථාන සිත පෙරදරි කරගෙන උදේ දවල් අවස කියන ගිලම්පස බේකජ්ජ දානය කියන පෝජා කරලා සියලෝම ස්වාමීන් වහන්සේලා සතරෙන් ඈතර වෙන අපි සියලෝම දෙනා එකතු වෙලා උදව් උපකාර කරලා මේ වසාන කාලය මේ සම්බුද්ධ ශාසනයට මේ ගම්වැසියන්ට මේ ප්‍රදේශයට මේ දේශයට ආශිර්වාදාත්මක වසාන කාලය බවට පත් වේවා මාර්ගඵල ස්වාමීන් වහන්සේලා බිහිවෙන වසාන කාලය බවට පත් වේවා රාතන් වහන්සේලා බිහිවෙන වසාන කාලය බවට පත් වේවා අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන ප්‍රඥාවට සමවැදිච්ච ස්වාමීන් වහන්සේලා බිහි කරන වස්සාන කාලයක් බවටපත් වේවා කියලා සියලුම දෙනා සාදුකාරය දෙන්න